නමෝ තස් භගවතෝ වරහතෝ සම්මා සම්බුද්දස්ස බුද්ධං ධම්මං සංඝං නමස්සාමි ආතාපි අම්පජානෝ සතිමා විනේය ලෝකේ අවිද්‍යා දෝමනස්සන්ති इति පින්නතනේ මූලිකවම ගත්තාම අපි දන්න මේ ධහමේ අපි දැකලා තියෙනවා අහලා තියෙනවා සමතය සහ විපස්සනාව කියලා දෙකක් ගැන සඳහන් වෙනවා කියලා එතකොට පළවෙනියෙන්ම මම කියන්න සන්තෝසයි කියන්න ඕන ඔය සමතය සහ විපස්සනාව කියන දෙකම සතිය වැඩිම තුලින් දියුණු වෙන විත්‍ය බුදුරජාණන් වහන්සේ කියලා දීලා තියෙනවා සූත්‍රවල ඔයත්න්ට කැමති නම් හොයලා බලන්න පුළුවන්. ඒ කියන ගමනේදී එහෙමනම් සතිය වැඩිමෙන් ඒ සතිය වැඩිමේ මූලාරම්භයේ ඉඳලම හිතේ තැම්පත් බව කියන සමතයත් කරුණාකාරණා නිවැරදි ආකාරයෙන් දැක ගන්නවා දැනගන්නවා තේරුම් ගන්නවා අවබෝධ කරනවා කියන විදර්ශනාව හෝ විපස්සනාවත් එහෙම නැත්නම් අනිත්‍යභාවය දුක්ඛතාවය සහ අනාත්මතාවය අපි තේරුම් ගන්නට පටන් ගන්නවා ඒ කොහොමද සිහිය වැඩිීමේ මුල ඉඳලම යන අවධානයේ ඉඳලා එතකොට මේ සතිපට්ඨානය කියන මේ ක්‍රමයේ තුලදී ප්‍රධාන තැන දෙන්නේ පින්නතුනේ සිහියටයි ප්‍රධාන තැන දෙන්නේ අවධානය යොමු වෙන දෙයටයි. නමුත් මීට පෙර අපේ ප්‍රධාන අවධානය හෝ අපේ මූලික අභිප්‍රාය අපේ මූලික වමනාකම අපේ වමනාවට සිද්ධ වුණා වෙන්න පුළුවන්. මගේ කැමැත්තට සිද්ධ වුණා වෙන්න පුළුවන්. මගේ මනාපයට සිද්ධ කළා වෙන්න පුළුවන්. ඒ මගේ කියන ඒ තැනිනුත් නිදහස් වෙලා මගේ මනාපය කියන කෙනුත් නිදහස් වෙලා බුදුරජාණන් වහන්සේ අපිට කියලා දෙනවා උගන්වනවා උන්වහන්සේගේ අර සාරාංශකේ කල්පලක්ෂයක් මුළුල්ලේ තියෙන ඒ අධ්‍යක්ීම් ගොන්නත් එක්ක එකහසු කරගෙන වර්තමාන මොහොතේ ජීවත් වෙන්න පුළුවන් නම් එහෙමනම් මගේ කියලා දෙයක් වර්තමානයේ නැහැ කියලා කියනවා. මේට කලිනුත් කිව්වා වගේ අපි මේ වැඩසටහන පටන් ගන්නට කලින් වට ධර්ම සාකච්ඡාවක් කළා. දැන් ඒව අතීතයට ගිහිලා තියෙනවා. අපිට ඒක පණවන්න පුළුවන් අතීතයක් හැටියට. ඒක වෙනම හදලා පෙන්වන්න පුළුවන්. මේ වැඩසටහන නැත්තම් මේ ධර්ම සාකච්ඡාව ඉවර වුණාට පස්සේ තව යම්කිසි වෙලාවකින් එතකොට අනාගතයක් තියෙනවා හෙටකින් දවසක් තියෙනවා කියන්න පුළුවන් කොහොම නමුත් ඒක අතීතයට වැටෙනවා එතකොට හැබැයි වර්තමානයේ කියන එක තුල අර කියන විදිහට පැනවීමක් කරන්න විදිහක් නැහැ මොකද ඒක ගලාගෙන යන ප්‍රවාහයක් හින්දා අතීතයක් සහ අනාගතයක් අතර තියෙන ඊටාම සුළු කාල පරිච්ඡේදය තමයි වර්තමානය කියලා කියන්නේ. ඔන්න ඔය වර්තමානය අපිට අල්ලගන්න බෑ, ගැට ගහගන්න බෑ, මගේ කියලා තියාගන්න බෑ. පුළුවන් නම් ලොකු අපංකමක්. ඒ වර්තමානය තුල පිහි පිහිටුවා ගැනීමේදී එහෙමනම් ඔය කියන අනාත්මය එහෙම නැත්නම් ආත්ම භාවයක් නැති ඒ අවබෝධය ස්ථිරතාවයක් නැති එහෙම නැත්නම් අනිත්‍ය වූ ස්වභාවය තේරුම් ගන්නා බව මේ ලෝකේ දේවල් අල්ලගෙන ඉන්න බෑ ඒ දේවල් වෙනස් වෙනවා කියන ඒ දුක් සහිත භාවය දුක්ඛතාවය කියන මේ කාරණා අපි අවබෝධ කරගනිමින්මයි භවනාව ඉදිරියට කරගෙන යන්නේ. එහෙම නැත්නම් සිහිය ඉදිරියට පුරුදු කරගෙන යන්නේ. එතකොට පින්නතනේ මම අර මුලින් කිව්වා වගේ අපි ඉගෙන ගන්නකොට සිහියට ප්‍රධාන තැනක් දෙන්න ඒක නම් අපේ භාවනාව වෙන්නේ එහෙමනම් අපි මේ විදිහට සිහියට ප්‍රධාන තැනක් දෙන්න දෙන්න දෙන්න දෙන්න ඒකට යොමු වෙන්න යොමු වෙන්න නැඹුරු වෙන්න නැඹුරු වෙන්න අපේ ජීවිතය තුළ සමත ගුණයත් විපස්සනා ගුණයත් කියන මේ காரணා දෙකම වැඩෙන්න පටන් ගනීවි. ඔකට ධර්මයේ කියනවා යුගනන්ද කියලා. එතකොට මූලිකව ඉඳලම අනාත්මයට තට්ටු කරනවා නම් අනාත්මය ස්පර්ශ කරනවා නම් මේ කියන සිහිය අපි වර්තමානයේ තුල කරන කියන දේවල් වලට අවධානමක් වෙන එකයි ඊළඟට අපිට කරන්න තියෙන්නේ. එහෙම නැත්නම් මට වරහන් ඇතුළේ කියන්න පුළුවන් අපි සිහි පුරුදු කරනවා කියලා මේ ඇත්තටම කරන්නේ බුදුරජාණන් වහන්සේගේ අර දුකෙන් නිදහස් වෙන ඒකායන මාර්ගයේ වෙච්ච ආර්ය අෂ්ටාංගික මාර්ගය පුරුදු කරනවා කියන එක. එතකොට ඔය ආර්ය අෂ්ටාංගික මාර්ගය තුළ තියෙන කාරණාටම මේ සතිය තුළ නැත්නම් සතිපට්ඨානය පුරුදු කිරීම තුළින් අපේ ජීවිතවල ගොඩනැංවෙන්න පටන් ගන්නවා. අපි පොඩ්ඩක් බලමු මේක වෙන්නේ කොහොමද කියලා. පළවෙනිම ක්‍රමය තමයි ඇත්තටම කියනවා නම් අපේ ජීවිතවල යම් කිසි විදිහක සංවර භාවයක් තියෙන්න ඕන. යම් කිසි විදිහක සුරක්ෂිත භාවයක්, සීමා සහිත භාවයක් තියෙන්න ඕන. අන්න ඒකට සීලවන්ත වෙනවා නම් හොඳයි. ඒක ලේසි. සීලවන්ත වීමත් එක්ක හරි ලේසි මේ සිහියට යන්න. සිහිය සම්බන්ධයෙන් වැඩ කටයුතු කරන්න සතිමත් වෙන්න හරිම ලේසි. ওই සීයේ එතකොට ගලාගෙන යන්න පුළුවන් පැටි සාමාන්‍ය ජීවිතයේ ඉඳලාම අපි කරන්න පටන් ගත්තොත් එහෙම අපි හිතනවා භාවනාව තුළදී විතරයි එහෙම නැත්නම් පරයන්කේට වාඩි වුණාම ආසනයක නැත්නම් වාඩි වුණාට පස්සේ විතරයි පරයන්කේදී විතරයි හෝ සක්මන් මළුවේදී විතරයි අපි මේ භාවනාව කරන්නේ එහෙම නැත්නම් සිහිය පුරුදු කරන්න කියලා හිතනවා නම් ඒක එතකොට ඒ කියන අවස්ථාවට විතරක් ආවේනික වෙච්ච කාරණාවක් විතරක් වෙනවා ඒ වුණාට බුදු පියාණන් වහන්සේගේ දේශනාව තමයි ඒකායන වයම් වික්ඛවේ මග්ගෝ තථානං විසුද්ධියා ශෝක පරිද්දවාන සමතික්කමාය දුක්ඛ දෝමනස්සං අස්සං අත්තංගමාය ඥායස්ස අධිකමාය නිබ්බානස්ස සච්චිකිරියාය එතකොට අපේ හිතන්ට නාකයි අපිට දුක් දුම්නස් ඇති වෙන්නේ ශෝක සංතා ශෝක සංතාපයන් නැති වෙන්නේ භවනාව තුලදීම කියලා. සාමාන්‍ය ජීවිතයේදී අපි ඕනෑ තරම් ඒ වගේ දේවල් වලට මුහුණ දෙනවා. එතකොට ඒ හැම එකක්ම තුලින් නිදහස් වෙන්න පුළුවන් බව ඒ හැම එකකින්ම විමුක්තියක් ලබන්න පුළුවන් බව නිදහසක් නිවීමක් සැනසීමක් ලබන්න පුළුවන් බවයි බුදුරජාණන් වහන්සේ අපිට ඉඟි කරලා පෙන්නලා දෙන්නේ. හරියට දරුවෙක්ට කතා කරනවා වගේ පුතා ඔයා මෙන්න මේක කරන්න මේක කරොත් එහෙම ඔයාට දුකක් නැතුව තැවුලක් නැතුව ඉන්න පුළුවන්. ඔයාට හිතේ දුකක් හරි ශාරීරික දුකක් හරි තියෙනවා නම් ඒ වගේ නිදහස් වෙලා ඒ වගේම බැහැර වෙලා සැනසille ජීවත් වෙන්න පුළුවනි කියලා අපිට ආරාධනා කරලා දෙනවා. ඒ වෙන මොකක්වත් කරන්න නෙවෙයි සිහියෙන් ජීවත් වෙන්න කියලා. එතකොට සාමාන්‍ය ජීවිතය ගැන කතා කරද්දී ඔයාලට මම යෝජනාවක් කරනවා. අපි කතා බහ කරනකොට අපේ කතාව සමහරක් වෙලාවට හැඟීම්බර භාවයත් එක්ක එකතු වෙලා තියෙනවා. සමහරක් වෙලාවට ඉරිසියාවක් තරහක් වෛරයක් ප්‍රතික්ෂේප කිරීමක් විශේෂයෙන්ම අකමැති බවක් ආදී කියන හෝ ඊටත් වඩා වෙනස් විදිහේ මාන්නයක් වෙන්නත් පුළුවන්. අන්න ඒ වගේ කෙලෙස් එක්ක යට වෙලා කතා බහ වෙන්නත් පුළුවන්. සමහරක් වෙලාවට සාමාන්‍ය එදිනෙදා ජීවිතේ වැඩ කටයුතු කරද්දී හරි අපි යම් කිසි දෙයකට නුරුස්සනා බවක් තියෙනවා නම් එතකොට කතා කරන වචන වල ස්වභාවය ඊට වඩා චුට්ටක් වෙනස්. ඒ නිරුස්සනා ස්වභාවය හා සම්බන්ධ වෙච්ච ඒ හා යන වචන කතා කරන්න අපි හුරුදු හුරු වේවි පුරුදු වේවි. මේ සිහියේ දියුණුවත් එක්කමයි පුතා අපේ අවධානය අපි ගාවට එන්ට එන්ට අපි අවධානමත් වෙන්න පටන් ගනීවි. අපි කතා බහ කරන වැඩ ගැන කතා බහ කරන වචන ගැන පවා. එතකොට මගේ යෝජනාව තමයි මේ සතිපට්ඨානය පුරුදු කරන්නට පටන් ගන්න විදිහට කතා බහ කරන ඇත්ත හැටියට ඒ දේ පුරුදු කරන්න උත්සාහවන්ත වෙන ඇත්ත හැටියට මම මුලදිම කිව්වා සතිය පුරුදු කරනකොට මේ සිහිය පුරුදු කරනකොට සතිපට්ඨානය වැඩි වීම තුලින් ආර්ය ශ්‍රාංගික මාර්ගයම සම්පූර්ණ වෙනවා කියලා කතාවක්. එතකොට සිහිය පුරුදු කරගෙන අපිට පුළුවනේ අපේ වචන මිත්‍යා වාචා හැටියට තියෙනවා කියලා හිතමුකෝ. අපි හිතමුකෝ අපි නොහිතා නොදැන අපේ අතරින් අපි අමනාප වෙච්ච වෙලාවකට හරි අමනාපය ඇති වෙන විදිහට කතාවක් එළියට ගියා කියන්නකෝ. මගේ යෝජනාව මේකයි. මේ භාවනාව ගැන කියලා දෙන හාමුදුරුවෝ හැටියට, ගුරුවරයා හැටියට පැත්තකින් මම පුතා ඒ වචන ටික ආපහු කියන්නේ. සමාව ඉල්ලලා ඒ වැරදියට කියපු වචන ටික ආපහු කියන්න අපි මේකට කියමු ලප්තන ලොක් කරනවා කියලා. මිත්‍යා වාචාව සම්මා වාචාවෙන් වහලා මිත්‍යා ආරෂ්ඨාංගික මාර්ගය සම්මා සම්මා ආරෂ්ඨාංගික මාර්ගය බවට පරිවර්තනය කරගන්න. එතකොට ඔයසෝ භාවනාව කියන දේ පුරුදු කරලා තියෙන්නේ භාවනා මෙට්ටදී විතරක් නෙවෙයි. සාමාන්‍ය ජීවිතයේදී පවා සිහියට ප්‍රධාන තැන දීලා තියෙනවා. අර ආතාපි කියන්නේ ආතාපි කියන එකේ තේරුම වෙන අර කෙලෙස් වලින් නික්මීම ඒ කෙලෙස් වලින් විනිර්මුක්ත වීම එහෙම නැත්නම් තිබිච්ච අකුසල් තියෙනවා නම් ඒ අකුසල් කුසලයෙන් වහලා දැමීම කියන ආන්ගේ අර්ථයට අපි ටික ටික ටික ටික කිතු වෙන්න පටන් ගන්නවා. එතකොට මගේ යෝජනාව තමයි ඔයත් දෛනිකව කරන කතාබහේදී මොකක් හරි අවස්ථාවකදී තේරුණොත් එහෙම මගේ වචනේ පොඩ්ඩක් වැරදුනා කියලා කාට වුණත් කමක් නැහැ. ආයෙත් වතාවක් ඒ වචනේ නැවතත් අරගෙන කියන්න. අහුගේ කාලේ ගැන අක්‍රම කියනවනම් අපේ අම්මත් එක්ක කතා කරනකොට කාලයක ඉඳලා පුරුදු වෙච්ච අර අමනාප වෙන ස්වභාවයට කතා කරන ස්වභාවයක් මගේ තිබුණා. ඉතින් මම මේක විවෘතව කියන්නේ නැත්නම් ලැජ්ජ වෙන්නේ නැහැ. ඒක ඇත්ත කතාව හින්දා. පස්සේ ඕක මම දන්නවා අම්මාට කතා කළාට පස්සේ ඒ කතා කරන වචන වලින් අම්මා දුක් වෙනවා. ඒ වචනේ කිව්වහම මමත් දුකයි. හැබැයි මම භාවනා කරන කෙනෙක් පැහැදිලිවටම සිහිය ගැන කතා බහ කරන කෙනෙක්. නමුත් අර පුරුද්දෙන් මට නිදහස් වෙන්න බැරි මෙන්න මේ කියන කාරණාව කරන තාක්කල්. ඒ වචන ටික මෝඩ වචනයක් හැටියට එළියට ගියාට කමක් නැහැ ලෝකෙට. මෝඩකම කෙරෙන්න ප්‍රශ්නයක් නැහැ. කුසලේන පිටි යති කියලා කියන්නේ බුදුහාමුදුරුවෝ. අපි ඒක කුසලයෙන් වහලා දාන්න පටන් ගත්තොත් එහෙම කුසල සාගත දෙයෙන් වහන්න උත්සාහ කළොත් එහෙම අන්න ඊළඟ අවස්ථාවේදී අපිට අවස්ථාවක් එනවා ඔපචුනිටි එකක් එනවා අර විදිහට අකුසල් විදිහටම මේ ප්‍රශ්නෙට මුහුණ දෙනවද කුසල් ආකාරයට නැත්නම් යහපත් විදිහට වචනය කතා කරනවාද කියන ඒක අපේ හිත අපිටම කතා කරලා කියයි මොකද සිහිය දියුණු කරන හින්දා ඊළඟට දෛනිකව කතා බහ කරන වචන අතර ඔයයන්ට කුලූපක විදිහට කතා බහ කරන්න ඇතුළු ඉන්නවනම් පුළුවන් නම් සිහිය සම්බන්ධයෙන් කරන්න පුළුවන් කතාවක් දෛනික කතාවක් හැටියට අතරමැදට එකතු කර ගන්න සිහිය ගැන කතා කරන එක දෛනිකව කරන එක්තරා දෙයක් බවට පරිවර්තනය කර ගන්න බලන්න. මේ කාරණාව මම කියන්නේ අද අද සතිපට්ඨානය ගැන අපි මුලින් ඉඳලම කතා කරමු කියලා ඒ යෝජනා කරපු හින්දා මට හිතුණා මේ විදිහටම මේ මෙහෙම මෙහෙම ආකාරයෙන්ම මේකට ගියොත් එහෙම මේකේ හොඳ ස්ටාර්ට් එකක් හොඳ ආරම්භයක් වගේම හොඳ ගමනක් අපිට යන්න පුළුවන් වෙයි කියලා. ඒත් එක්කම පුළුවන්කමක් තියෙනවා නම් අනිත් අයවත් යොමු කරවන්න ඕන. සිහියෙන් වැඩ කටයුතු කරන එක එහෙම නැත්නම් ඕපමනාවෙන් කතා බහ කරන එකේ තියෙන ආනිසංස පවා කියලා එතකොට තමන් දරන අදහස තුල තියෙන ඍජු භාවය දිට්ඨි මුජුම් කරෝති කියලා කියනකොට ඒ දෘෂ්ටිය ඍජු වෙන්න පටන් ගනීවි. තියෙන අඩුපාඩුකම් තියෙනවා නම් ඒව අයින් වෙලා යන්න යාවි. නමුත් මේකින් කියන්නේ නෑ ඔයයන්ට භාවනා වැඩසටහන් කරන්න කියලා නෙවෙයි මේ කියන්නේ හොඳේ. ඒ වුණාට තමන් එක කුලූප්පකව ඉන්න ඇත්තන්ට පුළුවන් නම් උගන්වන්න බලන්න. බුදුහාමුදුරුවෝ ඔය අඟුතර නිකායේ හතරෙම හිතන්න උගන්වන මෙන්න මේ සූත්‍රවල තමන් කවුරු හරි කෙනෙක්ට ආදරයක් කරනවා නම් මෛත්‍රියක් දක්වනවා නම් සේවයක් කරන්න ඕන නම් සලකන්න ඕන කමක් තියෙනවා නම් ඒ ඇත්තන් වහවහාම සතර සතිපට්ඨානයට යොමු කරවන්න කියනවා. සතර සතිපට්ඨානය පුරුදු කරන තැනට නැඹුරු කරවන්න කියලා කියනවා. එහෙම නැත්නම් පිහිටවන්න කියලා කියනවා. ඉතින් ඔයතෝ මේ කියන සතිපට්ඨානේ නැත්තම් සිහිය පුරුදු කරන්ට පුරුදු වෙන්නේ නැත්නම් හැටියට බලන්න මේ වගේ යුතුයකමක් කරන්න. ඊළඟ එක තමයි දෛනිකව කරන වැඩ කටයුතු වල සිහිය පුරුදු කරන එක. ඕකට පහුගිය ටිකේම මම යෝජනා කරපු ටික තමයි වැඩක් කරනකොට අර සමහර දවස්වල නම් අර සමහර ඇතෝ ධර්ම සාකච්ඡාවේදී පවා ස්තුති කරන්නත් වුණා. ඒ විදිහට කරනකොට අර වැඩේ කරනකොට ඒ කරන දේ ගැන අහගෙන කරනවා වගේ වුණාම හරි නිස්කලංක භාවයක් තියෙනවා වගේම හිතේ මේ දුවන එක ගොඩක් මාඩුයි. අපි ඊට වඩා අපේ ශරීරයට නැත්නම් අපි මේ වර්තමාන මොහොතේදී කරන දෙයට අවධානමත් වෙනවා කියලා. ඉතින් මේ පාරත් කරන යෝජනාව එහෙමම තමයි. ඔයත් ඔන්ට ඒ කරන වැඩක් මොනවා හරි කරනකොට තමන්ගේ අතපය හැසිරෙවෙන විදිහ ඒක තේරුම් ගන්න බලන්න. අත අත දිගහැරෙනකොට ඒක අපිට දැනෙන විදිහක් තියෙනවා. අත නැමෙනකොට අපිට දැනෙන විදිහක් තියෙනවා. මොනවා හරි උස්සනකොට දැනෙන විදිහක් තියෙනවා. අන්න ඒ ආකාරයෙන් මම මේ කියන්නේ මේ 100%ක්ම මේකට එන්න කියලා නෙවෙයි. නමුත් පුළු පුළුවන් හැටියට මේක මතකයේ තියෙන හැටියට මේකට නිතර නිතර එන්න බලන්න. මේ කියන සිහියට නිතර නිතර පැමිණෙන්න බලන්න. මේකෙන් වැරද්දක් වෙන්නේ නැහැ. මම බොහොම වගකීමෙන් කියන්නේ. ඒත් එක තමන් කරන වැඩේ මොකක් හරි ඒ වෙලාවේදී සද්දයක් එනවනම් ආ ඒ සද්දේ අහගෙන ඒක කරන්න. ඒ සද්දයට සවන් දීලා වැඩේ කරන්න. එහෙම නැත්නම් යම් කිසි දෙයක් ස්පර්ශ කරනකොට ඒ ස්පර්ශ කරන එක නැත්නම් ඒ අල්ලන එක Tamanට අතට දැනෙන විදිහක් හරි තද ගතියක් හරි බුරුලක් හරි කමක් නැහැ. ඕක ගැන කල්පනා කරන්න දෙයක් නැහැ. නමුත් ඒ තද ගතිය හරි බුරුල් ගතිය හරි ඒක දැනගෙන ඒක කරන්න. ඒ වැඩේ කරන්නේ. අන්න ඒ ආකාරයට අර Taman කරන වැඩවලටත් පුළුවන් තරම් සිහි අරගෙන යන්න බලන්න. එතකොට මේ අපි ආවරණය කරන්නේ අර සම්මා කම්මන්ත කියන ආන්ගේ කාරණාවල් ටික. මේ ආරෂ්ඨාංගික මාර්ගයමයි පුරුදු කරන්න ටික. ඊළඟට කල්පනා වෙනවා නම් කල්පනාවක් කල්පනාවක් හිත යනවා නම් ඇත්තටම කල්පනා කරන්න උවමනාකමක් තියෙනවා නම් වෙන වැඩ කරන ගමන් කල්පනා කරන එක මම හිතනවා එච්චර සුදුසු නැහැ කියලා. නමුත් අපි පුරුදු වෙලා තියෙන්න පුළුවන්. උදාහරණයක් ඇරෙද්දී පහුගිය කාලයකට කලින් මට පුරුද්දක් තිබ්බා මොනවා කල්පනා නොවුණා දානේ වදන්න පටන් ගත්තාම මොනවා හරි හිතෙන්න පටන් ගන්නවා. ලෝකෙ නැති දේ. කාලයක් යනකොට තමයි ඔක තේරුනේ මේක පුරුද්දක් වෙලා තියෙනවා කියලා. අන්න ඊට පස්සේ තමයි අර එක වෙලාවකට එක වැඩක් කරනවා වගේ දානේ වලදනකොට වලදනවා විතරයි ඇනුවේ නැහැ. ඊළඟට වලදන්නේ මොනවද කියලා plan කරේ නැහැ. අන්න ඒ විදිහට ටිකක් කාලයක් අරගෙන දානේ වලදන්න ගත්තා. ඔයයන්ට කරන යෝජනාව තමයි කෑම කනකොට මම දන්නවා ගොඩක් බිසි වෙන්න පුළුවන් ගොඩක් කාර්යබහුල වෙන්න පුළුවන් ඒ වුණාට මේ කරන්නේ ඔය ඇත්තගේ සංසාරය වෙනුවෙන් ඒකින්ද මම හිතනවා කාලයක් මේකට යොමු කරන්න පුළුවන් වෙයි කියලා රූපහානි බලබලා කෑම කනවා නම් කරුණාකරලා ඒක නතර කරන්න දුරකථනයේ ඔබ ඔබ කාට හරි කතා කර කර කෑම කනවා නම් කරුණාකරලා එවන ඒව අයින් කරලා Taman කන කෑම එක දැනගෙන කන්ට කන්නේ මොනවද කියලා දැනගෙන කන්ට එහෙම නැත්නම් ගල් කැටයක් හැපෙනකොට තමයි අපි දන්නේ. එහෙම නැත්නම් දිව හැපෙනකොට තමයි අපි දන්නේ. ඕ ඉතින් මොකක් හරි එකක් වුණා කියලා. ධම්මජීව සාංශේ උන්වහන්සේ කර දේශනාවලක් තියෙනවා ආරණ්‍යවල අපිට උගන්වන ක්‍රමේ එක බත් ඇටෙත් හොඳට කුඩු කරලා කන්න කියලා. අපිට ඕන තරම් කාලය ගන්න කියලා කියනවා දානේ වලට. ඉතින් ආන් මේ ආකාරයට තමන් එක ජීවත් වෙන්න බලන්න. තමන්ගේ තියෙන දේවල් එක්ක ජීවත් වෙනවා. තමන් කරන වැඩෙත් එක්ක ජීවත් වෙන්න බලන්න. ඊළඟ එක තමයි හිතනකොට අර ඒ කල්පනා කරන එක කල්පනා කරන්නේ ඇත්තටම වුමනා නම් ඒ කරන වැඩේ පොඩ්ඩක් නතර කරලා කල්පනා කරන්න ඕන. ඒක ඇත්තටම කල්පනා කරලා හිතාමතාම හොඳින්ම කල්පනා කරලා ඒ කල්පනාව කල්පනා කරන්න ඕන කාරණේ ඇත්තට අපි හිතමුකෝ සැලසුම් කරන්න තියෙන දෙයක් නම් ඒක හොඳට සැලසුම් කරලා ඉවරයක් වෙලා ඊළඟ වැඩේ වැඩේ කරන්න පටන් මම හිතනවා මේ විදිහට හිත පුරුදු කරන්නට වුණොත් කාලයක් යනකොට අපිම ඉගෙන ගනිවි කල්පනා කරන්න ඕන දෙයට කල්පනා කරන්නත් ඒ කල්පනාව නතර කරලා නිදහසේ කටයුතු කරගන්න ඕන වෙලාවට කටයුතු කරන්න. දැනට අපිට ගොඩක් වෙලාවට තියෙන ප්‍රශ්නේ මේ කල්පනාව හසුරුවන්නේ කොහොමද කියන එක. ඉතින් ওই දේවල් එක්ක එතකොට අපි පුරුදු කරන්නේ අර සම්මා සංකප්ප කියන කාරණාව තමයි. මේ පුරුදු වෙන්නේ ආරෂ්ඨාංගික මාර්ගයමයි. එතකොට ඕකෙන් ඇත්තටම අපි කරගෙන තියෙන්නේ කරගන්න පටන් අරගෙන තියෙන්නේ අර තියෙන අකුසල් ටික කුසලයෙන් වහන්න යනවා. සම්මා වායාමම තමයි. ඉතින් ওই කියන ආකාරයට අපි මේ ආරෂ්ඨාංගික මාර්ගයමයි පුරුදු කරන්නේ සිහිය පුරුදු කිරීම මත. අනික් කාරණා මම විස්තර කරේ නැති වුණා. කොහොම නමුත් ওই විදිහට දෛනිකව කටයුතු කරන කෙනාට බුදුහාමුදුරුවෝ ආරාධනා කරනවා නිෂ්කලංක තැනකට එන්න කියලා. නිෂ්කලංක වටපිටාවකට. උදාහරණයක් හැටියට කියනවා නම් අපි හිතමුකෝ රූපහානියක් දාලා තව ඇසට් එකකුත් දාලා කට්ටියක් දෙල්ලනුත් කරන තැනක භවනාවට වාඩි වෙනවාට වඩා මම හිතනවා ගොඩක් හොඳයි. තමන්ට නිහඬ නිෂ්කලංක තැනක තමන්ට මේ මොහොතේදී භවනාවට ආධුනික කෙනෙක් හැටියටම හිතලා භවනාවට අලුතෙන්ම යන කෙනෙක් හැටියට හිතලා වාඩි වෙන්න පුළුවන් ටික වෙලාවක් නිදහසේ වාඩි වෙලා ඉන්න පුළුවන් ලේසිම විදියකට පොඩ්ඩක් වාඩි. ඒ වාඩි වෙන්නත් කලින් පුළුවන්කමක් තියෙනවා නම් කැමැත්තක් තියෙනවා නම් ගොඩක්ම හොඳයි අතට මම යෝජනා කරන්නේ පොඩ්ඩක් සක්මන් කරලා පරයන්කේට නැත්නම් වාඩි වෙන්න එන්න පුළුවන් නම් බොහොම හොඳයි. මම පරයන්ක කියන වචනේ භාවිත කරන්නම් ආයේ වාඩි වෙනවා කියන කියන්නේ. සක්මන කෙරෙනකොටත් ඒක සිද්ධ වෙන්නේ හරි සරල විදිහකට. මහා දෙයක් නැහැ. අඩි කීපයක් අරගෙන තුට්ටක් ඉස්සරහට සහ ආපස්සට ඇවිදගෙන යන්න. ඒ ඇවිදගෙන යනකොට Tamanට හොඳටම තේරෙවි. Tamanගේ ඇඟේ මොන හරි ඇඳගෙන ඉන්න රෙදි ගෑවෙනවා නම් ඒව තේරෙවි. සද්දබද්ද ඇහෙනවා නම් ඒ දේවල් තේරෙවි. අඩිය තියෙන එක සමහරක් වෙලාවට තේරෙන්න පුළුවන්. ඒ කොහොම නමුත් කමක් නැහැ. භාවනා කරන්න පටන් ගන්නකොට හොඳම දේ තමයි Tamanගේ අදහස්, ආකල්ප, ඌමනාවන් බලාපොරොත්තු. එහෙම නැත්නම් ආකල්ප හැටියට ගත්තාම අපිට කියන්න පුළුවන් සුභවාදී ආකල්ප සහ අසුභවාදී ආකල්ප කියලා. ඒ කියන්නේ භාවනාව කියන්නේ මෙහෙමයි, මේක මෙහෙම විය යුතුමයි. අන්න ඒ වගේ තියෙන හැම එකක්ම අයින් කරලා දාන්න. විශේෂයෙන්ම කටි අහන ප්‍රධානම ප්‍රශ්නයක් තමයි නාසිකාග්‍රේම හුස්ම තියාගන්න බෑ. හුස්ම හැම වෙලාවෙම බලන්නම බෑ. භාවනාවට වාඩි වෙලා වැඩි වෙලාවක් ඉන්නම බෑ. ඇත්තටම එහෙම මොකක්වත් එකක් මෙතන නෑ. මේක අර ආමියකේ වගේ ඉරියව් පුරුදු කරන ප්‍රශ්නයක් හෝ එහෙම වැඩපිළිවෙලක් හෝ එහෙම ව්‍යායාමයක් නෙවෙයි මේක ඊට වඩා සිහිය දියුණු කිරීමේ වැඩපිළිවෙලක්. ඒ තියෙන අදහස් සුදහස් ආකල්ප ටික ඔක්කොම පැත්තකින් තිබ්බට පස්සේ නිදහසේ ඇවිදින්න පුළුවන් කමක් හම්බ වෙවි. හිතේ බරක් නැතුව. එහෙම ඇවිදිනකොට තේරුණ දේවල් ගැන භවනා විවරයක් වෙලා පරියන්කයක් ඉවරයක් කරලා පොතක් අරගෙන කරුණා කරලා ලියන්න. සක්මන් කරද්දී අඩිය අඩිය තියෙන එක තේරුණා. අඩිය අඩි දෙක තුනක් තියෙනකන් තේරුණා. සමහරක් 14ක් 5ක් යනකම් තීරුණා. ඊට පස්සේ හිත දුවන්න පටන් ගත්තා. ඊළඟට හිතෙන්න පුළුවන් අපරාධෙ මම මටම බැනගත්තා. ආයෙ මම පුළුවන් තරම් ගන්න බැලුවා සක්මනටම හිත. නමුත් එනවා යනවා. ඔහොම එකක් තමයි තිබ්බේ. ඕක ඉතින් පැන පැන තිබුණා. අන්න එහෙම වුණත් කමක් නැහැ. ඒක ඇත්තටම හොඳ කමටහන් වார்த்தාවක්. අවංකවම කියනවා නම් මම ওই චීප් විදිහක් වුණා. කොහොම නමුත් භාවනාවට වාඩි වෙනකොට හෝ සක්මනට යනකොට හිතක් තියාගන්න ඕන මේකට මට ඕන තරම් කාලය තියෙනවා. තමන් කාර්යබහුල කොහොමද කියන්නේ කාලසටහනකට වැඩ කටයුතු කරන කෙනෙක් වෙන්න පුළුවන් ඒ වුණාට කමක් නැහැ. තප්පර වලින් ගමුකෝ පැය වලින් ගත්තාම මේක ලොකවුල තියෙන දවස් වලින් එහෙම ගත්තා තප්පර කියන්නකො. මට තප්පර ඕන ගාණක් තියෙනවා කියලා. මේක හිත රවට්ට ගන්නව නෙවෙයි මම කියන්නේ භාවනාවට යනකොට අපි රිලැක්ස් වෙන්න ඕන කියලා. පුළුවන් තරම් සැහැල්ලු වෙන්න ඕන. පුළුවන් තරම් සහන සීලී හැටියට හිතන්න පතන්න පටන් ගන්න ඕන. පුළුවන් තරම් නිදහස් වෙන්න නික්මෙන්ට නික්මෙන්ට පුළුවන් වෙන විදිහට කල්පනා කරන්න අදහස් ඇති කරගන්න පුළුවන්කමක් තියෙනවා. එහෙම නැති වුණොත් එහෙම අර තියෙන අසුභවාදී හෝ ඒ වගේ ආකල්පයන් ඌමනාවන් බලාපොරොත්තු එහෙම නැත්නම් තමන්ගේ අරමුණු ඉලක්ක ආන් ඒ වගේ දේවල් තමයි භාවනාවට ගොඩාක්ම කරදර කරන්නේ. ඊට පස්සේ භාවනාවට වාඩි වුණාම පළවෙනියෙන්ම සමහරක් විට ශරීරයේ හිත එන්නත් පුළුවන්. බාගදා ඔය හතර වටේ තියෙන සද්දබද්ද වලට හිත හිමෙ යන්නත් පුළුවන්. තමන්ගේ ශාරීරික වේදනාවල් දැනෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් සිතවිලි වලට හිත යන්නත් පුළුවන්. මොකක් වුණත් කමක් නැහැ. මගේ යෝජනාව මෙන්න මේකයි. ඒ හැම එකක් දිහාම මෛත්‍රීමේ සිතින් බලන්න. ඒ හැම එකක්ම මෛත්‍රීමේ සිතින්, ඒ කියන්නේ ප්‍රතික්ෂේපයක් ඇති කරගන්නේ නැති සිතින්, කුළුණු සිතින්, කැමැති භාවයෙන් ඒ හැම එකක්ම අනුමත කරන්න. ඒ හැම එකක්ම දැක ගන්න බලන්න. සද්දයක් ඇහෙනවා නම් ආ ඒක හොඳයි කියන තැනට හිත ගන්න. එහෙම නැතුව අපිට හිතන්න පුළුවන් ඕ මේක අදම් පටන් ගත්ත කියලා. ඒ ඒ දැනෙන මොනවා හරි දෙයක් තියෙනවා නම් දාඩිය දාලා තියෙනවා නම් ඒ දේවල් වලට එහෙම තියෙන්න දෙන්න. හිත දුවනවා නම් දුවන්න දෙන්න. ප්‍රශ්නයක් නැහැ. මගේ යෝජනාව තමයි හැකි පමණක් ওই විදිහට Tamanට දැනෙන එහෙම නැත්නම් Taman ගැටෙන දේවල් එක්ක නොගැටි ඉන්න හිත හදා ගන්න බලමු අපි පළවෙනිය. මේකෙන් අපි දිනු කරන්නේ අර පරිමුඛන් සතින් උපට්ඨපෙත්වා කියන ආන්ගේ කාරණාවයි. සිහියට ප්‍රධාන තැනක් දෙන්න ඉගෙන ගැනීමයි මේ කරන්නේ. අපේ වොමනාවට නෙවෙයි මතුවෙන දෙයට ප්‍රධාන තැන දෙන්න. ඇත්තටම වැදගත්ම වෙන වෙලාව මේ වෙලාව. මේ වර්තමාන මොහොත. ඊළඟ ප්‍රශ්නයත් ඔකටම ගොඩක් කීට්ටුවේ මොකද්ද වැදගත්ම වැඩේ? ආයකට උත්තරේ හම්බ වෙනවා දැන් කරන වැඩේ. තුන්වෙනි ප්‍රශ්නේ ටිකක් සූක්ෂමයි ඉංග්‍රීසියෙන් කියනවා ට්‍රිකි කියලා. කවුද වැදගත්ම කෙනා? අපි හිතන විදිහට වැදගත්ම කෙනා අපි තමන්. හැබැයි බුද්ධ ශාසනයේ හැටියට තමන් කියලා කියන්නේ මමත්වේ කියලා කියන්නේ ඇත්තටම ධර්මයට පටහැනි කෙනෙක්. එතකොට වැදගත්ම කෙනා වෙන්නේ අපිත් එක්ක ඉන්න කෙනයි. අපිත් එක්ක තියෙන දෙයයි. සිහියෙන් උගන්වන්නේ පින්නතුනේ අපිට ප්‍රධාන තැන දෙන්න නෙවෙයි අපිත් එක්ක තියෙන දෙයට ප්‍රධාන තැන දෙන්න. අපිත් එක්ක ඉන්න කෙනෙක් ඉන්නවා නම් ඒ කෙනාට ප්‍රධාන තැන දෙන්න. හැබැයි මේකෙන් කියවෙන්නේ නෑ අනිත් හැමෝටම අපේ ඔළුවට අත හොදන්න කියලා. ඒ වුණාට මේකෙන් කියවෙන්නේ වෙන මොකක්වත්ම නෙවෙයි. අපි ඉගෙන ගනිවි බාහිර ලෝකයා අපිව තේරුම් ගන්නවට වඩා අපි ඒතම තේරුම් ගන්නට. හුස්ම අපි ගාවට එනකන් අපි බලාගෙන ඉන්න පුරුදු වෙවි. වේදනාව අපිට සිද්ධ කරන්නට කියලා තිබුණාට ඊට කලින් අපි හිතුවට මේක මහා කරදරයක් කියලා. ඊට වඩා මේ වේදනාවේ ස්වභාවය ඇති වෙනවා, හිමීට පටන් ගන්නවා, චුට්ටක් වැඩි වෙනවා, ඊළඟට නැති වෙලා අඩු වෙලා යනවා කියන එක දකින්න පටන් ගනීවි. අපි ඒ දෙයට ප්‍රධාන තැන දෙන්න ඉගෙන ගන්නවා. එතකොට මතුවෙන සද්දේට උනත් ওই කියන බවක් තියෙන්න පුළුවන්. අපිට තියෙන සිහියට උනත් ওই ලක්ෂණේ තියෙනවාමයි. නාසිකාග්‍රේ වෙන්න පුළුවන්, හුස්ම දැනෙන්න පුළුවන්, ඒ දැනෙන එක ටික වෙලාවක් දැනලා නැති වෙන්න පුළුවන්. ඉතින් ඔය අපි තේරුම් ගන්නට යන්නේ මේ ලෝකයේ තියෙන අනිත්‍ය ස්වභාවය තමයි කල්පනා නොකළා වුණාට. හිතුවේ නැතුව වුණාට. ඉතින් සතිපට්ඨානය තුල උගන්වන්නේ අර අතීතයට සහ අනාගතයට දුවන හිත, අකුසලයට නිතර නිතර බර හිත, වර්තමාන මොහොතේ තියෙන දේත් එක්ක ඉන්න උගන්වන පාඩමයි. වර්තමාන මොහොතේදී තියෙන්නේ මොකක්ද? ඒ තියෙනදී දැනගන්න පාඩමයි. වර්තමාන මොහොතේදී කරන්නේ මොකක්ද? ඒ කරන දේ සතුටින් බාර ගන්න පාඩමයි. මේකට අර මෛත්‍රිය කියන දේ ලං කරගෙන තියෙන එක ලාභයක්. හැම දෙයකටම මෛත්‍රී මුසු සංඥාවකින් ආරාධනා කරන එක හොඳයි. හැම දෙයක්ම මෛත්‍රී මුසු වෙච්ච අදහසකින් බාරගන්න එක ඒ හැම දෙයකටම මෛත්‍රී මුසු වෙච්ච විදිහේ සිතවිල්ලක් එක වැඩ කටයුතු කරන එක හොඳයි. කතා බහ කරද්දී මෛත්‍රී මුසු වෙච්ච විදිහට කතා බහ කරන එක හොඳයි. වැඩ කටයුතු කරනකොට මෛත්‍රී මුසු වෙන විදිහට වැඩ කටයුතු කරන එක හොඳයි. හිතන පතනකොට මෛත්‍රී මුසු වෙන විදිහට හිතන පතන එක හොඳයි. ඒ හැම එකක්ම අපි යොමු කරાવી සිහි ඇති කර ගැනීම කියන කාරණයට. එතකොට මෙතන කියන්නේ නෑ පින්නතුනේ නිරන්තරයෙන්ම හුස්ම තුල ඉන්ට කියලා කතාවක් මෙහෙදි කියන්නේ නෑ. හිත දුවනවා නම් කමක් නෑ. හිත දුවන්ට අවසර දෙන්න. හිත කියන්නේ හරියට ඇත්තටම ඔය අපි හරියට හසුරුවා නොගත්ත හිතක් නෙමෙයික සාංශාරිකව ඉතින් දුආපු හිත නෙමෙයිවා. නැත්නම් අතීතයේ දිහා පොඩ්ඩක් කල්පනා කරලා බැලුවොත් අපි කවදාවත් හිත එක තැනක තියාගන්න ඉතින් උත්සාහ කරපුවා නෙවෙයිනේ. ලස්සන ලස්සන රූප දැක්කනම් ඒව ඉතින් බලන්ට යනවා. ලස්සන ලස්සන ඇඳුම් දැක්කනම් ඒව ඉතින් ගන්නට යනවා. ලස්සන ලස්සන ආය දැක්කනම් ඒගොල්ලන් හම්බ වෙන්න යනවා. ලස්සන ලස්සන කැම් දැක්කනම් ඒව කන්ට යනවා. අවලස්සන දෙයක් තියෙනවා නම් ඒව විසික් කරන්නට යනවා. කැත දෙයක් තියෙනවා නම් ඒක ඒක අයින් කරන්නට යනවා. ඒකෝ ඒක විනාශ කරන්නට හිතනවා. අන්න එහෙම පුරුදු කරපු හිතක් මේක. ඉතින් ආනාපාන සතියේට හෝ ශරීරයට එන්න කල්පනා කළා වුණාට ඒක ලස්සන නෑ. ඉතින් මුල් එකව. ඒකට ඉතින් හිත එහෙම දුවනවා. කමක් නෑ ප්‍රශ්නයක් නෑ. ඒ සිද්ධ වෙන දේවල් වලට සිද්ධ වෙන්න ඉඩ දෙන්න. ඒ සිද්ධ වෙන දේවල් වලට සිද්ධ වෙන්න ඉඩ දෙන්න. ඒවට හා කියන්නේ. ඒවට කැමැත්තක් ඇති කරගන්න. අන්න එතකොට හිත ওই බාහිරට දුවන එක මූලිකව අපිට කරදරයක් වුණාට පස්සේදී අපි ඒ දේ අනුමත කරන්න ගනීවි. සද්ධායනික මූලිකව අපිට කරදරයක් වුණාට පස්සේ අපි ඒව අනුමත කරන්න ගනීවි. සද්ධායනික පුළුවන් කන තියෙනවා. කමක් නැහැ. අජන්ෂාහාමුදුරෝ කියන්නේ සද්ද වලට අපි කරදර නොකරන තාක්කල් සද්ද අපිට කරදර කරන්නේ නැහැ. අන්න ඒක උන්වහන්සේගේ උපදේශය. අපි මේ සද්දය ඇත්තටම කරදරයක් කරලා ගන්නේ නැති තාක්කල් අපිට ඒ සද්දෙන් කිසිම කිසි කරදරයක් නැහැ. ඔහේ ඇහෙන දෙයක් විතරයි. සද්දෙට කිසිම කිසි හැඟීමක් දැනීමක් නැහැ. අපි තමයි මේකට හැඟීම දාන්නේ. හේතුව සිහිය නැති නිසා. ඉතින් ඔය කියන ආකාරයට පොඩ්ඩක් නැවත නැවත තමන්ගේ හිත දුවනවා නම් ඒ හිත දුවන එකට දුවන්ට දෙන්න. ඒකට සාදර වෙන්න. සංසේගේ වචනෙන් කියනවා නම් ඒ දෙයට සාදර වෙන්න. ඒ දෙයට කැමති වෙන්න. ඒක අනුමත කරන්න. එහෙම කරලා මොහොතක් නිවි හැනෙහිල්ලේ වාඩි වෙලා ඉන්න. අන්න එතකොට සමහරක් වෙලාවට තේරෙයි ඔය ඇත්තන්ගේ අවධානය, ඔය ඇත්තන්ගේ සිහිය තමන්ගේ ශරීරයට කොහේ හරි තැනකට පතිත වෙන්න පටන් ගන්නවා. එක්ක ශරීරයේ බාහිරට, ඒ කියන්නේ වාඩි වෙලා ඉන්න ආකාරය තේරෙන්න පටන් ගනීවි. සක්මන් කරනවා නම් සක්මන් කරගෙන ඉන්න ආකාරය තේරෙන්න පටන් ගනීවි. අඩිය බිම තියනවා නම් අඩිය බිම තියෙන එක තේරෙන්න පටන් ගනීවි. සමහරක් වෙලාවට ආනාපාන සතියටත් හිත යන්න පුළුවන්. ඒ ගියා කියලා හිතේ හදාගන්න එපා පින්නතුනි. ආ මේ නම් මේක අල්ලගත්තා දැන් මම මේක ගොඩක් වෙලාවක් ඉන්නවා කියලා එහෙම සිතුවිල්ලක් හදාගන්න එපා. ඒක දැනෙන්න පුළුවනි. ඒකත් විමර්ශනාත්මක ඇහින් බලාගෙන ඉන්න. සිහිය කියලා කියන්නේ ඇත්තටම අපක්ෂපාතී නිරීක්ෂකේ. හොඳට මතක තියාගන්න. අපක්ෂපාතී නිරීක්ෂකේ. මේ ගමන තුල අදිස්ථාවයක් නම් ඇති කරගන්න එපා. අදිස්ත්‍යක් හදාගන්න එපා. ඉක්මන් කරන්න ඕන, ඉක්මනට යන්න ඕන කියලා එහෙමනම් හිතන්න යන්න එපා. කොහොමත් හදිසි වුණාම අර පොරොස් කටේ තත්ලා ගන්න බෑ කියලා සිංහලයේ උගන්වනවා. භාවනාව ගැන කියනවා නම් ඔයත්තන්ට හදිසිනම් පුළුවන් තරම් හිමීට යන්න. හදිසිනම් පුළුවන් තරම් හිමීට යන්න. ඉතින් ඔය කියන හැටියට අර බාහිර දේවල් වලට හිත එහෙමේ දුවන්ට අවසර දුන්නාම වේදනාවල් වලට දැනෙන්න අවසර දුන්නාම අපි ඉගෙන ගනීවි මේ දේවල් එක්ක සාමයෙන් ජීවත් වෙන්න. එහෙම සාමයෙන් ජීවත් වෙන්න ඉගෙන ගත්තාම අපි ජීවත් වෙන්නේ වෙන කොහෙවත් නෙවෙයි අපේ ශරීරය එක්කයි. මේ ශරීරයේ දැනෙන කියන දේවල් එක්කයි. ඔන්න ඔය ඇති කරගන්න මූලික අභ්‍යාස ටික මේ ඊළඟ දවස් 7 තුල මේ සතිය ඇතුළත කරුණා කරලා නැවත නැවත පුරුදු කරන්න බලන්න. ඔයත් හැමෝම දවසකට විනාඩි 5ක් අතඩුම තරමේ. නමුත් මම හිතනවා දවසකට විනාඩි 5ක් අපි හැමෝටම වියදම් කරන්න බැරි නැහැ කියලා. අවසානයේදී නිින්දට මොහොතකට කලින් හෝ ටිකක් මේක පුරුදු කරන්න බලන්න. එහෙම පුරුදු කරලා Tamanට දැනෙච්ච දේ මොකද්ද, තේරිච්ච දේ මොකද්ද කියලා කරුණා කරලා පොතක් අරගෙන ලියන්න. ඒ වෙලාවෙම ලියන්න. ඕව නැත්තම් අමතක වෙනවා. අන්න ඊට පස්සේ අපි කතා බහ කරමු සාකච්ඡාවට ලක් කරගනිමු. සාමාන්‍ය ජීවිතයේදී අර කියන විදිහට සිත කය වචනය කියන තුන්දොට සංවර කරගෙන සංවර කරගන්න ගමන් භාවනාවට අර වගේ යොමු වුණාම අපිටම තේරෙන අර සම්මාදිට්ඨිය ඇති වෙන බව මේ ලෝකයේ මේ දුකෙන් නිදහස් වෙන්න පුළුවන් වෙන විත්‍ය අපිටම තේරෙන බව අපි ඉදිරියේදී කල්පනා කරන්න උත්සාහ කරමු. ඉතින් අදට මේ සතිපට්ඨානය ගැන කරන පළවෙනි අවවාදයේ හැටියට මම මේ කාරණා ටික ඔයත්න්ගේ මතකේ තැම්පත් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම මේ කියාපු දේවල් ඔයත්ගේ ජීවිතයේ මේ සංසාර ගමන නැති කරගන්න උපකාරයක්ම වේවා කියලා බලාපොරොත්තුක් ඇති කරගන්න. සාදු සාදු සාදු